Thank you. එත්ථදීඝංච රක්සංච අනුන්තුලං සුභාසුභං එත්ථනාමංච රූපංච අසේසං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තං උපරුද්ධති පින්වත්නේ අද ධර්ම දේශනාව කරන්නේ දීඝනිකායේ කේමට්ට සූත්‍රය කෙරගෙන ආශ්‍රය කරගෙන මේක ඊටා දිග සූත්‍රයක් නමුත් ඒකේ සාරාංශය මේ කාල සීමාව තුළ ක්‍රියාදීමට බලාපොරොත්තු වෙන්නේ හැමදෙනාම ඊටා හොඳින් ශ්‍රවණය කරලා ඒ කරුණ තේරුම් අරගෙන තවදුරටත් ශීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ධර්මාබෝධය කර ගැනීමට වෑයම් කරන්නට ඕන. මේ දේශනාව ආරම්භ වෙන්නේ නාලන්දා නුවරේ. ඒ නාලන්දා කියන නගරයේ පාරික අඹවණේ කියලා එකක් තිබුණා. ඒ නාලන්දාවේ හිටිය පාවාරික කියලා සිටුවරේ. ඔහුගේ අඹවණයේ විහාරයක් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒක තමයි පාවාරික අඹවණේ කියලා කියන්නේ. ඉන් නාලන්දාමේ පාවාරික අඹවණේ කියන විහාරයේහි බුදුරජාණන් වහන්සේ වැඩ කරන වැඩ වාසය කරනකොට කේවට්ට කියන ගෘහපති පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ දකින්න පැමුණා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා අවසානයේදී කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්කිසි භික්ෂුවක් නම් කරන්න යම්කිසි භික්ෂුවකට නියම කරන්න ඉරදි ප්‍රාතිහාර්යය දක්වන්න කියලා. එතකොට මේ නාලන්දාවාවට ජනතාව බුද්ධ ශාසනය කෙරෙහි බොහෝ ප්‍රසාදයට පත් වෙනවා. මේ විදිය ප්‍රකාශයක් කළා මේ කේවට්ට කියන ගෘහපති පුත්‍රයා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිස්සද්ද අසාගෙන ඉඳලා අවසානයේදී වදාරනවා කේවට්ටය මේ ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. පළවෙනි එක තමයි 이르දි ප්‍රාතිහාර්ය. මේ ශාසනයේ සමහර භික්ෂූන් ධ්‍යාන අභිඥා උපදවාගෙන අහසින් යාම පොළොව කිමිදී යාම දිය මත පිට ගමන් කිරීම එක්කෙනෙක් සිය ගණන් වීම ආදී නොයෙක් කිරිදි ප්‍රාතිහාර්යයේ පවත්තන මේ ඉරිදි ප්‍රාතිහාර්යය දැක්ව අස් ශ්‍රද්ධාවන්ත පුජ්‍යල මෙහෙම කියන්න පුළුවන් මේ <clears throat> විද්‍යාවක් කියනවා ගන්ධාරී කියලා. ඒ ගන්ධාරී කියන විද්‍යාවෙන් ඕවා කරන්න පුළුවන්. දැන් අපටත් දකින්න ලැබෙන ඇස් බැඳුම ඉන්ද්‍රජාලය කියන්නේ ඒ වගේ එකක් තමයි. ඒ අය නොයෙක් දේවල් මේ බලන්නන්ට පෙන්නන මේ ගන්ධාරය කියන විද්‍යාවෙන් පුළුවන් ඕවා කරන්න. ඒ අයට පුළුවන් අහසින් යනවා වාගේ පෙනෙන්න සලස්සන්න. පොළොව කිමිදී යනවා වාගේ පෙනෙන්න සලස්සන්න පුළුවන්. එක්කෙනා සිය ගණන් වාගේ පෙනෙන්න සලස්සන්න. එතකොට අර භික්ෂුවගේ හෘද ප්‍රාතිහාර්ය දැක්ක අශ්‍රද්ධාවන්ත පුජ්‍යලු මෙහෙම කියාවි මොකද්ද ඕක ඔය ගන්ධාරය කියන විද්‍යාව එකක් වෙන්න පුළුවන් ඒකෙන් ඕවා කරන්නට පුළුවන් ඒ නිසා ඒ අය කවදාවත් ඔය කාරණාව නිසා මේ බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළා ඊළඟට කේවට්ටය තවත් එකක් තියෙනවා ආදේශනා ප්‍රාතිහාරය කියලා. ඇතම් ශ්‍රාවකය පරචිත්ත විඥානන නාන්‍ය කියන එක උපදවාගෙන අනුංග සිද්ධ ගැන කියනවා. මෙයා දැන් මෙහෙම දෙයක් හිතනවා අතවලා මෙහෙම හිතනවා කියලා හිටන් අනුන්ගේ සිත් දැනගෙන කියනවා. එතකොට අශ්‍රද්ධාවන්ත අය මෙහෙම කියන්න පුළුවන්. මණිකා කියලා විද්‍යාවක් තියෙනවා. ඒ මණිකා කියන විද්‍යාවෙන් ඕවා කරන්නට පුළුවන්. එදා බුද්ධ කාලේ නොයෙක් විද්‍යා තිබිලා තියෙනම මිනියලුවට තට්ටු කොල්ල උපදින තැන කියන මේ වගේ විද්‍යා තිබිලා තියෙනවා. ඉතින් මේ අශ්‍රද්ධාවන්තයෝ කියාවි ඔය අනුන්ගේ හිත් දැනගෙන ප්‍රකාශ කරනකොට මණිකා කියන විද්‍යාවෙන් ඕක කරන්න පුළුවන්. එහෙම එකක් වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ අය කවදාවත් මේ බුද්ධ ශාසනයේ ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. හේමට්ටය ඊළඟට තුන්වෙනි එක අනුශාසනී ප්‍රාතිහාර මම මුලින් සඳහන් කළ ප්‍රාතිහාරයේ දෙකම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒව කරන්න කියලා නියම කරන්නේ නැහැ. මේ තුන්වෙනි ප්‍රාතිහාර්යය මොකක්ද? අනුශාසනේ ප්‍රාතිහාර්ය. ඒක තමයි බුදුරජාණන් වහන්සේලා නියම කරන්නේ. ඒවං විතක්කේත මේ නෛෂ්ක්‍රම්‍යාදී සංකල්පනාවල් ඒ අදහස් ඇති කරගන්න. මා ඒවං විතක්කයුත් මේ කාමච්ඡන්දාදී ඒ කල්පනාවල් ඇති කරගන්න එපාය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ කාමයන් ගැන තියෙන කල්පනාවල් කාම විතරක මෙන්න මේවා කල්පනා කරන්න එපා. ඒවට පිටුපාන නෛෂ්ක්‍රම්‍ය ආදී කල්පනාවල් ඒව ඇති කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන හැටි. ඒවං මානසිකරෝති මේ ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව මේවා අනිත්‍යයි වහා වෙනස් වෙන නිසා දුකයි අනාත්මයි මේ විදිහට මෙනෙහි කරන්න අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න මා ඒවං මනුසාගත්ත නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි කියලා එහෙම මෙනෙහි කරන්න එපා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි. මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න මෙනෙහි කරන්න. නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් කල්පනා කරන්න එපා. ඉදං පජහත මේ රාගාදී ක්ලේශ ධර්මයන් සේරම ප්‍රහාණය කරන්න. ඉදං උපසම්පජ්ජ විහෙරත. මේ ධ්‍යාන මාර්ගඵල ආදී මේවා උපදවාගෙන ඒවට එළඹ වාසය කරන්න. රාගාදී මේ අනේක කෙලෙස් තියෙනම ඒවා සේරම ප්‍රහාණය කරන්න දුරු කරන්න ඒ ධ්‍යාන මාර්ග පලාදී මේ ශාසනයේ ගුණ ඒවා උපදවාගෙන ඒවට එළඹ වාසය කරනවා. මෙන්න මේකයි හේවට්ටය බුදුරජාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම අනුදන වදාරන ප්‍රාතිහාර්ය අනුශාසනී ප්‍රාතිහාර්ය. හිරදේ ප්‍රාතිහාර්ය ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය මේවා බුදුරු අනුමත කරන්නේ. අනුමත කරන්නේ මේ අනුශාසනී ප්‍රාතිහාර්ය ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනී ප්‍රාතිහාර්ය ඉදිරියට යන ආකාරය ක්‍රියාත්මක වන ආකාරය දේශනා කරනවා. කේවට්ටය මේ ලෝකේ අරහත්ෝ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ පහළ වෙලා මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ හැම අතිම්ම සම්පූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්යාම නිවන් මඟ දේශනා සං ධම්මං සුනාති ගහපතිවා ගහපති පුත්‍රෝ අඤ්ඤතරස්මින් මා කුලේ ජාතු ඒ බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වෙනත් කුලයක උපන් කෙනෙක් වූ අහනවා මේ නිවන් මාර්ගය සෝ තථාගතේ සද්ධම් පටිලබති. අන්න තථාගතයන් වහන්සේ කෙරෙහි බැසගත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර නිවන් මඟ අහලා හිටන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඊළඟට ඔහු කල්පනා කරනවා මේ ගෘහ ජීවිතය තාමත්ම සම්බාධ සහිතයි. කරදර කම්කටොළ කෙලවරක් නෑ කෙලස් උපදින ආකාරයක්. මේක ඉඳලා නම් මේ පවිත්‍ර බ්‍රහ්මචර්යාව නිවන් මඟ ඒ විදියට කටයුතු කරන්නට බෑ. ඒ නිසා තමන්ට තියෙන සුළු හෝ මහත් වූ සියලු සම්පත් අතහැර. සුළු හෝ මහත් වූ හෝ නාදායන් හිතවන්තයන් සේරම අතහැර. ශේෂ්ත්‍රවල බහා මේ බුද්ධ ශාසනයේ පැවිදි බිමටපත් වෙනවා. මහාන වෙනවා. ඊළඟට පැවිදි වෙලා සීලය රකිනවා. චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා මේ සීලය පිළිබඳව අති දීර්ඝ විස්තරයක් තියෙනවා. පැය ගණනාවකටවත් ඒවා විස්තර කරන්නට බෑ. අපේ අටුවාවල කියන හැටියට බුදුරජාණන් වහන්සේ මේ විනය ශික්ෂා පැනවී අවුරුදු 20ක් පමණ ගත වුණාට පස්සේ බුදු වෙලා. සරියුත් මහරහතන් වහන්සේ නොඑක් වර ඉල්ලුවා ස්වාමීනි දැන් ශික්ෂාපද පනවන්න. සාරිපුත්‍ර ඔබ ඉවසන්න. තථාගතයන් වහන්සේගේ වෙලාව දන්නවා කියලා. පළමුවෙන්ම සුදින්න හාමුදුරුවන්ගෙන් බරපතල වරදක් ඇති වුණාට පස්සේ ඔන්න ශික්ෂාපද පනවන්න පටන් ගත්තා. එතකොට මුල් අවදියේ හිටිය රහතුන් වහන්සේ උන්වහන්සේලා සීලයක් නැතුව හිටියා නෙවෙයි. උන්වහන්සේලාට නියෝගයක් නෙමෙයි. සීලයක් උන්වහන්සේලාට වදාරලා තියෙනවා. අර ආජානීය ආශ්‍රය බඳපු රත්ය ආයේ කිසි කලබලයක් නැහැ. ඒ තෝල්නනුව වාගයක යන්තම් සංඥාවක් දුන්න ගමන් ඒ හැටියට ඒ ආශ්‍රය ගමන් කරනවා. එයාගේ මේ පිරිසිදු පුජ්‍යලයන්ට බුදුරජාණන් වහන්සේ සීලයක් දේශනා කළා හැබැයි නියෝගයක් නෙක. ඒක විස්තර කරන්න කාලේ නෑ. මුලින්ම පටන් ගන්නවා පාණාතිපාතම් පහය පාණාතිපාතාවත් පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජි දයාපන්නෝ සබ්බ පාන භූතේතු හිතානුකම්පේ විහෙරති. සතුම් මැරීමෙන් වෙන් වෙලා දඬුමුගුරු ඔක්කොම අත්තර දාලා සියලු සතුන් විෂයෙහි හිතානුකම්පී වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පාණාති පාතා සික්ඛාපදං සමාදියාමි කියලා දේශනා කළා. ඒ පසු කාලේ මුල්වදී ආර්ය සීලේදී හොම තමයි දේශනා කළා. සතුම් මැරීමෙන් වෙන් වෙලා දඬු මුරු පුරු බහා තබලා හිතා සියලු සතුන් විෂයේ හිතානුකම්පීව වාසය හැම එකක්ම ওই විදිහට දේශනා කරලා තියෙනවා ඒක චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා පරිච්ඡේද ගණනාවක් තියෙනවා ඒවා ඉතින් ධර්ම දේශනාවකට ගන්න අපහසුයි ඔය විදිහට චූල සීල මධ්‍යම සීල මහා සීල කියන සිල් රකින්න අර පැවිදිච්ච තැනට ඊළඟට ඉන්ද්‍රිය සංවරය, චතු සම්පජඤ්ඤ, සන්තුෂ්ටි ආදී මේ ගුණ ඇති කරගෙන ධාන, අභිඥා, අෂ්ඨ සමාපatti උපදවාගෙන අන්තිමේදී රහත් මෙන්න මේ අනුශාසනයේ ප්‍රාතිහාර්යයේ ප්‍රතිඵල. මෙන්න මේකයි මේ වටේ අනුශාසනයේ ප්‍රාතිහාර්ය. අන්තිම ප්‍රතිඵලය තමයි රහත් බව. එතකොට මෙන්න මේ අනුශාසනයේ ප්‍රාතිහාර්යය යම් කෙනෙක් යහුවනම් අන්නේ අය නැවත නැවතත් තථාගතයන් කෙරෙහි ප්‍රසාදේ ඇති කරගන්න. අර 이르දි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය කියන ඒවාට එහෙම වෙන්නේ නැහැ. මේ අනුශාසනීය ප්‍රාතිහාර්යෙන් තමයි ඒක වෙන්නේ. කියලා ඔහොම දේශනා කළා බුදුරජාණන් ඊළඟට සම කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කේවට්ට ගෘහපති පුත්‍රයා. කේවට්ටය මගේ ශාසනයේ හිටපු ඉරිදිමත් භික්ෂුවක්. මේ භික්ෂුවට කල්පනාවක් ඇති වුණා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප කොහෙද පිහිට නොලබන්නේ? ඒව නැත්තේ කොතනද? මේ විදිය කල්පනාවක් ඇති වෙනා ඒ භික්ෂුව මහත් ඉරිදී ඇති කියලා. මේ කල්පනාව ඇති වෙලා ගියා කෙලින්ම චාතුරු මහා රාජික කියන දිව්‍ය ලෝකෙට. එය දෙවියෝ දෙවියන් රස්වල ඇහුවා මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර නැත්තේ කොහෙද? අනේ අපි නම් දන්නේ නැහැ කිව්වා කොට උත්තරයක් දෙන්න. අහලා බලන්න කිව්වා සෞතිසා දෙව්ලොවට කියලා. සෞතිසා දෙව්ලොවටත් ගියා. ගිහිල්ලා දෙවිය රස් කරලා ඇහුවා මේ ප්‍රශ්නය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර පිහිට නොලබන්නේ කොහෙද? නැත්තේ කොහෙද? අනේ අපටත් ඕකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ. එහෙමනම් යාම දිව්‍ය ලෝකෙට යන්න ගිහිල්ලා අහලා බලන්න. ඒක රජුලා. යාම දෙව්ලොව දෙවිය එකතු කරලා අහලා බැලුවා. ඒ අයත් අපිට නම් ඕකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ කියලා. එහෙමනම් තුසිත දෙව්ලොවට ගිහින් බලන්න. ගියා තුසිත දිව්‍ය ලෝකේ. ගිහිල්ලා දෙවියන් රැස් කළ අහලා බැලුවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේව නැත්තේ කොතනද කියලා. අනේ අපිටත් ඔකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ කියලා. කිහින් අහලා බලන්නකෝ නිම්මාන රටේ දිව්‍ය ලෝක. ගියා නිර්මාණ රටේ දිව්‍ය ලෝක. ගිහිල්ලා දෙවියන් රැස් කරලා අහලා බැලුවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේව නැත්තේ කොහෙද? අනේ අපි දන්නේ නැහැ. අපට ඕකට උත්තරයක් දෙන්න බෑ කියලා. යන්න කිව්ව පරනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයට බලන්න. ඒකටත් ගියා අන්තිම ඉහළේට. ගිහිල්ලා දෙවිය රත්කල්ල ඇහුවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර නැත්te කොහෙද? කොහෙද පිහිට නොලබන්නේ? අනේ අපටත් ඕකට නම් උත්තරයක් දෙන්න බෑ කියලා. ගිහින් බ්‍රහ්ම ලෝකෙට ගිහින් අහලා බලන්න. ඉතින් කේවට්ටේ මේ භික්ෂුව බ්‍රහ්ම පාරිසජ්‍ය කියන මේ බඹලවේ ඉඳලා බඹලවෙන් බඹලවට බඹලවෙන් බඹලවට ගිහිල්ලා ඇහුවා කොහෙද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප නැත්තේ කියලා. කාටවත් උත්තරයක් දෙන්න බැරි. අන්තිමට මහා බ්‍රහ්මයා ළඟට ගිහින් මහා බ්‍රහ්මයා ළඟට ගිහිල්ලා ඇහුවා මේ ප්‍රශ්නය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේව නැත්තේ කොහෙද එතකොට මහා බ්‍රහ්මයා විශාල බිරිසක් රැස් කරගෙන හිටියේ මේ ප්‍රශ්නේ කනකට ගන්න නැතුව මේ බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ මැරෙන්නේ නැහැ සදාකාලිකයි ජරාවක් නැහැ මරණයක් නැහැ මේවා කියන්න පටන් ඉතින් ඔහම ආර පිරිස විසර ගියාට පස්සේ මහා බ්‍රහ්මයා මේ භික්ෂුවට අඬගහලා පැත්තකට කතා කරලා කියනවා ස්වාමීනි මමත් ඕකට දන්නේ නැහැ උත්තරයක් දෙන්න. මටත් වැටහෙන්නේ නැහැ මොකද්ද ඔය ප්‍රශ්නේ කියලා. කේවට්ටය ඊළඟට මේ භික්ෂුව කෙලින්ම මා වෙත පැමිණියා. මා ළඟට ඇහුවා. ආවා. ආවහම ඇවිල්ලා මේ ප්‍රශ්න ඇහුවා. මම කිව්වේ භික්ෂුවට මහාන මේ රුවල් නැව්වල යන නැවියෝ කවුඩන් වැනි පියාඹන්න දක්ෂ පක්ෂීන් වර්ගයක් අරගෙන යනවා. මොනවටද ගොඩබිම සොයා ගන්නවා. මොහොතේදී නැව අතරමං වුණා නම් අර භක්ෂියෙක් අරගෙන අහසට වීසි කරනවා. ඌ ඉහළ ඈට අහසේ පියාසර කරලා කොයි පැත්තේ හරි ගොඩබිමක් තියෙනවා. ඒ පැත්තට පියාසර කරගෙන යනවා. එතකොට නැව ඒ පැත්තට හරවාගෙන යනවා. ගොඩබිමක් නැතිනම් නැවත ඇවිල්ලා අර නැවේ කුඹ ගහේම වහනවා. ඒ වගේ භික්ෂුව ඔබ මුළු ලොව පුරා ඇවිදලා හිටලා හිටන් මා ළඟට ආව මේ ප්‍රශ්නය අහන්න. ඔබ ලොව පුරා ඇවිද්ද අපට මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්න බැරි වුණා. දැන් ඔබ මා ළඟට ආව මේ ප්‍රශ්නය. ඉතින් ඔය ප්‍රශ්නේ ඔය විදිහට නෙමෙයි අහන්නේ. ඔය ප්‍රශ්නේ අහන විදිහේ වැරදි. මෙන්න මේ විදිහට ඔය ප්‍රශ්නේ අහන්න කියලා බුදුරජාණන් වහන්සේ කියාද කොහොමද පත්තනා පෝච පඨවි තේජෝ ආයෝ නගාධති කත්ත දීඝං චරත් සංඛ අනුන්තුලං සුභාසුභං කත්ථනාමංච රූපංච අසේසං උපරුද්ධති ඒකේ තේරුම මෙහෙමයි හත්ථ ආපෝච පඨවේච තේජෝ වායෝ නුගාදති මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු රූප හතර කොහෙද පිහිටන බන්නේ පිහිට නොලබන්නේ කොහෙද කොතනද ඒව නැහැ ඊළඟට කවර තැනකද මේක දිගයි කියලා කියන්න බැරි කෙටි කියලා කියන්න බැරි හොඩයි කියලා කියන්න බැරි මහතයි කියලා කියන්න බැරි සබහයි කියලා කියන්න බැරි අසභයි කියලා කියන්න බැරි මෙහෙම වස්තුවක් තියෙන්නේ කොහෙද? කත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මේ නාම රූප දෙක කොහෙදිද? ඉතිරි නැතුවම Nirodheට යන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට උගන්නලා තමයි මේ ප්‍රශ්නයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු රූප හතර නැත්තේ කොහෙද? යමක දිගයි කියලා කැටේ කියලා කුඩයි කියලා මහතයි කියලා සුභයි කියලා අසුභයි කියලා මෙහෙම කියන්න බැරි වස්තුව මොකක්ද කොතෙන්ද ගියහමද මේ නාම රූපයන් Nirodhයට යන්නේ මෙන්න මේ ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු අදාළා විඥානං අනිදත්තනං අනන්තං සම්බතෝ පභං ඉත්තං ආපෝච පඨවි තේජෝ ආයෝ නගාධති එත්ත දීඝංච රත්සංච අසේසං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුද්ධති මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර මේක ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ඊ타ත්ම ගැඹුරු ශ්‍රාවකයන්ට මනස මෙහෙවන්නට පුළුවන් ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ මේ උත්තරේ දුන්නා. අපි ඒ ගැන කාල වේලාවේ හැටියට සලකා බලමු. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං මේ පද හතර. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං මේ පද හතරෙන්ම කියවෙන්නේ මේ නිර්වාණය කියලා. මේක මේ දුර්ලභ ඝනයේ දේශනයක් මේ වගේ පද බොහොම අඩුයි බුදුරජාණන් වහන්සේ වතාරා. ඒ මුලින්ම වදාන විඥානං දැන් අපට නිතර හුරුයි විජානාතීති විඥාන. මොකද මේ අරමුණු දැනගන්නේ විඥානය හිත. ඒ අපි සාමාන්‍ය වශයෙන් තෝරගන්නවා විඥානය හිත කියලා. මෙතන තියෙන එහෙම අර්ථයක් නෙමෙයි. විඤ්ඤා තබ්බන්ති විඥාන විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු නිසා විඥාන. අටුවාවේ තෝරනවා නිබ්බානස්සේ තණ්හාම. මේ නිවනට කියන නමක් තමයි විඥානං කියලා වදාළේ බුදුරජාණන් මේ විඥානං කියන පදය නිවනට පරියාය පදයක් වශයෙන් කොතනවත් නෑ දේශනා කළා මේ කේවට්ට සූත්‍රයේ ඇරෙන්නේ. විඤ්ඤාත අබ්බන්ති විඤ්ඤාණ විශිෂ්ට ඥාණයෙන් ආબોධ කරගත යුතු නිසා තමයි විඤ්ඤාණ මොකද්ද නිර්වාණ ඒක තමයි විශිෂ්ට ඥාණයෙන් ආબોධ කරගත යුතු ධර්ම අපි සාමාන්‍යයෙන් විඥාන කියනකොට විඥානාතීති විඥානං අරමුණු දැනගන්නේ විඥාන. එයින් අදහස් කරන්නේ හිත. මෙතන විඥාන කියන පදයෙන් අදහස් කරන්නේ හිත නෙමේ නිර්වාණ. මොන අර්ථයෙන්ද? විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතුයි කියන අර්ථයෙන් තමයි නිවනට විඥාන කියන පදේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකට විඥානං කියන්නේ නිර්වාණය. විඥානං අනිදස්සන. අනිදස්සනං කියන්නේ නිර්වාණය. මේ මේ පද බොහෝම දුර්ලභ විරලව යෙදිච්ච පද නිර්වාණය. අනිත්‍යං වල මේ නිර්වාණයට අනිදස්සනං කියන්නේ නැහැ. අනිදස්සනං දැන් සනිදස්සන කියනවා අපි ඇහෙන් බලන රූප වලට අපට පෙන්වන්න පුළුවන්. ආන මේක නිල් පාටයි, රතු පාටයි, කහ පාටයි. මේක ත්‍රිකෝණයි, මේක චතුරස්‍රයි, මේක දිගයි කෙටි මේ විදිහට ඒ වර්ණයේ හඩුහුරුකම් ආදී දේවල් අපට පෙන්වන්න පුළුවන් නිසා ඒකට කියනවා සනිදස්සන. නිදර්ශනය කරන්න පුළුවන්. ඇහැට පේන ශබ්ද පමණක් නෙමේ බොහෝ දේවල් තියෙනවා අපට නිදර්ශනය කරන්න පුළුවන් පෙන්වන්න පුළුවන්. නිර්වාණය එහෙම පෙන්වන්න බෑ. නිල් පාටයි රතු පාටයි කහ පාටයි මේ විදිහේ වර්ණයක් පෙන්වන්නට බෑ. ඊළඟට නිර්වාණය ත්‍රිකෝණයි චතුරස්‍රයි ආදි වශයෙන් එහෙම පෙන්වන්නත් වෙනත් රටක කමකින් එතකොට දිගයි කෙටි මහතයි කුඩායි සුභයි අසුභයි මේ විදිය මොන ආකාරයකින්වත් නිදර්ශනය කරන්න බෑ විඥාන. මේ නිර්වාණය. ඒ නිසා තමයි නිර්වාණයට මේ අනිදස්සන කියන්නේ. මේ අනිදස්සන කියන පදයෙන් අදහස් කරන්නේත් නිර්වාණ. ඊළඟට තුන්වෙනි පදය විඥානං අනිදස්සනං අනන්තං අනන්තං කියන්නේ අන්තයක් නෑ කියන එක. දැන් මේ ලෝකේ තියෙන හැම දෙයකම අන්තයක් තියෙනවා. දැන් නාම රූප ධර්මයන් බැලුවහම අනිත්‍ය ඒකාන්තයක් ඇතිවීම ඒකාන්තයක් නැතිවීම ඒකාන්තයක්. මේ අන්ත දෙකක් තියෙනවා හැම දෙයකම. හැම දෙයක්ම මේ ලෝකේ ඇති වෙනවා ඒක අන්තයක්. ඒ ඇති වෙච්ච දෙයක් යන්නම් මේ ලෝකේ සේරම නැති වෙනවා. මේ අනික් අනික්. ඇතිවීම නැතිවීම කියලා අන්ත දෙකක් තියෙනවා. තව අන්ත ගොඩක් අපිට හොයාගන්න පුළුවන්. සේරම අන්ත මේ දෙකට ඇතුළත් වෙනවා. මේ ලෝකේ තියෙන සියලුම ධර්ම නිර්වාණය හැරෙන්න ඔක්කොම මේ අන්ත දෙකට ඇතුළත් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අන්ත දෙකක් තියෙනවා. අනන්තං කියන්නේ මේ අන්තයක් අන්ත දෙකක් නේ. එහෙම අන්ත පෙන්වන්න බෑ. ඒ නිසා අනන්තං කියන පදයෙන් අදහස් කරන්නේත් නිර්වාණය. නිර්වාණය මේ අන්තයක් පෙන්වන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අනන්ත කියන පදයනොත් අදහස් කරන්නේ නිර්වාණය. ඊළඟට හතරවෙනි පදේ අනන්තං සබ්බතෝ පබ්බං සබ්බතෝ පබං අටුවාවේ තියෙනවා මේ පාළි ව්‍යාකරණානුකූලව මේ පබං කියන එක පපං කියලා වෙන්න පයන්න කියන එකට භකාරයක් වෙලා ඒ ව්‍යාකරණානුකූල. ඒකට පපං කියන්නේ මොකද? පපං කියන එකේ තේරුම තමයි පබං කියන්නේ. මොනවද පපං කියන්නේ? තොටුපළට. තොටුපළ කියන තේරුම. එතකොට මේ පපං කියන එකෙත් අදහස් කරන්නේ නිර්වාණ. ඇයි එහෙම අදහස් කරන්නේ? නිවනට පැමිණෙන්න ඕන තරම් තොටුපළවල් තියෙනවා. දැන් අපේ රට වටෙන්ම මූදෙන් වට වෙලා අපේ රටට ඇතුළු වෙන්න රට වටේම තොටුපළවල් තියෙනවා. ඒ වගේ නිවනට ඇතුළු වෙන්න බොහෝ තොටුපල් හබ්බතෝ පබංග යන හැම ආකාරෙම හැම තැනකින්ම ඇතුළු වෙන්න පුළුවන් තොටුපළවල් තියෙනවා. දැන් සමාධි කර්මස්ථාන 40ක් තියෙනවා. අන්න තොටුපළවල එවෙන් යන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍යාදී විවිධාකාරයෙන් භාවනාවට බැහැලා හිටන් නිවනට පැමිණෙන්න පුළුවන්. ඕන තරම් තොටුපළවල් තියෙනවා. මේ විදිහට බොහෝ තොටුපළවල් තියෙන පැමිණීමට අතුල් වීමට බොහෝ තොටුපළවල් කියනවා. නොඑක ආකාරයෙන් නිවනට පැමිණෙන්න පුළුවන් කියන අර්ථය. නොඑක් කර්මස්ථාන වඩලා නිවනට පැමිණෙන්න පුළුවන් කියන අර්ථයෙන් නිවනට කියනවා සම්බතෝ පපං කියනවා. හැම අතින්ම තොටුපන් වල තියෙනවා. හැම අතින්ම පැමිණෙන්න පුළුවන්. ඒ නිසා තමයි නිවනට සම්බතෝ පපං කියන්නේ පපං කියන එක තමයි පබං වෙලා තියෙන්නේ. එතකොට මේ පද හතරෙන්ම අදහස් කරන්නේ නිර්වාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා එත්ථ ආපෝච පඨවීච තේජෝ ආයෝ නොගාධති දැන් මේ පද හතරෙන්ම වදාළේ නිර්වාණයනේ අන්නේ නිර්වාණය පඨවේ ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරම පිහිට ලබන්නේ නැහැ අර භික්ෂුව බොහෝ දුරට හොයාපියකට මේ පිළිතුර. මෙන්න මෙතන තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර පිහිට නොලබන තැන. එතන මේ ධාතු හතර නැහැ කියන එක. මේ කියාපු විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන මේ පද හතරෙන් වදාළ නිර්වාණයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු රූප හතර නෑ. ඒවා පිහිට ලබන්නේ නෑ. ඊළඟට එත්ථ දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභ. එතකොට මේ පද හතරෙන් වදාළ නිර්වාණය මේක දිග එකක් කියලා කියන්න බෑ. නිර්වාණය දිගයි කියලා කෙනෙකුට හඳුන්වන්න බෑ. එහෙම නැත්නම් නිර්වාණය කෙටි එකක් කියලා එහෙම හඳුන්වන්නත් බෑ. එහෙනම් මේ නිර්වාණය පුංචි එකක් කියලා එහෙමත් හඳුන්වන්න බෑ. එහෙනම් මේ නිර්වාණය මහත් එකක් මහත එකක් කියලා එහෙම හඳුන්වන්නත් බෑ. මේ නිර්වාණය සුභ එකක් කියලා එහෙම කියන්නත් මේ නිර්වාණය අසුබ එකක් කියලා එහෙම කියන්නත්. මේ එක පදයක්වත් එක අදහසක්වත් මෙමනට යෙදෙන්න. දිගය, කෙටිය, පුංචිය, මහතය, සුභය, අසුභය. මේ පද හයෙන් එකක්වත් නිර්වාණයට ගැලපෙන්න යෙදෙන්නේ. ඊළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු රූප හතර පිළිබඳවත් එහෙමයි. මේ එකක්වත් නිර්වාණයට යෙදෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළා. මේ විඥානං කියන පදය ඇතම් කෙනෙක් මේට වෙනස්ව අර්ථ කරනවා ඒක අපට පිළිගන්නට බෑ. මොකද මේ ගාථාවේ යට පද වලින් අපට තේරුම් ගන්න පුළුවන් එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මෙන්න මෙතනයි නාම රූප ධර්මයන් ඉතුරු නැතෝ නිරෝධට යන්නේ. එතකොට අපිට කෙලින්ම තේරුම් ගන්න පුළුවන් මේ පදවලින් නිර්වාණය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කියලා. එතකොට නිර්වාණයට අර පද 10ම යෙදෙන පඨවි ආපෝ තේජෝ වායෝ දිග කෙටි කුඩා මහත් සුභ අසුභ මෙතන පද 10ක් තියෙනවා. මේ එකක්වත් යෙදෙන්නේ නැහැ. නමුත් එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මෙන්න මෙතෙන්ට පැමිණිලා නාම රූප ධර්මයන් ඉතිරි නැතුව Nirodheට යනවා මෙන්න මේකයි ඊළඟ තියෙන පදයයි තමයි මේ ගාථාවල ගැඹුරු ඊ타ත්ම අර්ථවත් ගාථා පාද දෙක එත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මේ නිර්වාණයට ප්‍රමුණුනහම ඒ නාම රූප දෙක ඉතිරි නැතුවම Nirodheට යන්නේ හැබැයි මෙතෙන්දී අපි තා පොඩ්ඩක් තේරුම් ගන්නට ඕන මේ උපාදිශේෂ නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණය කියලා දෙකක් තියෙනවා. උපාදිශේෂ නිර්වාණය කියන්නේ අතීත කර්ම බලයෙන් හටගත් පංච උපාදානස්කන්ධය පවතිද්දී සේරම කෙලෙස් ප්‍රහාණය කළා දාන. ඔක්කොම කෙලෙස් නැති කරනවාට. ඒ කෙලෙස් නැති කළාට අතීත කර්ම බලයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ. ඒ කෙලිස් නැති කළා කියලා එහෙම රහතුන් වහන්සේලා මේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න තරම් එහෙම කටයුතු කරන්නේ. එහෙම සිතවිලි උන්වහන්සේලාට පහළ වෙන්නේ නැහැ. ආවිස තියෙනකන් ඉන්න. ඒකට කියනවා උපාදිශේෂ නිර්වාණ ධාතුව. දැන් මෙතන අදහස් කරන්නේ ඒක නෙමෙයි. ඒකත් ගන්න පුළුවන් නමුත් ප්‍රධාන වශයෙන් අනුපාදශේෂ නිර්වාණ. එත කියන්නේ ආවිසත්‍යදීම ඊවර වෙලා පිරිනිවන් පාන. ඒකට පංච උපාදානස්කන්ධයක් නැහැ මොනවත් නැහැ. අනුපාද ඉතිරි නැතුව නාම රූප දෙකක් කවරදාවත් පහළ වෙන්නේ නැහැ. රූපය කියන්නේ අපිට මේ පේන්න තියෙන හිස බඩ පපුව අතපය මේක මේ පඨවි ආදී ධාතු 28ක එකතුවක්. මේක තමයි රූපස්කන්ධය කියන්නේ. ඊළඟට අපේ හිතේ ඇති වෙන ධර්ම වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර නාම ධර්ම කියන අරමුණට නැමෙන අර්ථය. මේ නාම රූප ධර්මයන් ඉතිරි වෙන්නේ නැහැ. මේ නිර්වාණයට පැමුණාම අනුපාදිසේස නිර්වාණයට පැමුණා. ඔක්කොම ඉවර වෙලා උපාදිශේෂ නිර්වාණයට බමනුනහම කෙලස් ඔක්කොම නැති වෙනව නමුත් අර අතීත කර්ම බලයෙන් හටගත්ත නාම රූප ධර්ම තියෙනවා. ආවිෂ තියනකම් ඒ නාම රූප ධර්ම තියෙනවා. ඒකට මෙතන අදහස් කරන්නේ අර අනුපාදිශේත පරිණිරවාණය කියන එක. ජීවිතයේ ආවිෂක් ඉවර කළා කෙලසුත් ඉවර කළා පිරිනිවන් පාන. ඔබට ආයි නාම රූප ධර්මයන් පහළ වෙන්න බෑ. එතකොට මෙන්න මෙතෙන්ට පැමුණුනහම තමයි සේරම නාම රූප ධර්මයන් නිරෝධයට යන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අර භික්ෂුව ඇහුවනේ කත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මේ නාම රූප දෙක ඉතිරි නැතුව Nirodheට යන්නේ කොහෙදිද ආපු ප්‍රශ්න කොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එත්තනාමංච රූපංච අශේෂං උපරුජ්ජති මෙන්න මෙතන කොහෙද විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං මෙන්න මේ පද හතරෙන් වදාළ නිර්වාණයද පමුණුනහම තමයි නාම රූප ධර්මයන් ඉතිරි නැතුව නිරෝධයට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට තවත් මේ අන්තිම ගාථා පාදයකුත් තියෙනවා. විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුද්ධති. අවසානේ වදාළා. මේ විඥානයාගේ නිරෝධයෙන් අන්න මෙතන තමයි අර කියන ලද නාම රූප ධර්මයන් ඉතිරි නැතුවම නිරෝධයට යන්නේ. මෙතන විඥාන කියන්නේ අර කලින් කියපු අර්ථය නෙමෙයි. මෙතන අදහස් කරන්නේ විඥානාතීති විඥානං කියලා. අරමුණු දැනගන්නේ යමකින්ද අන්න ඒකයි විඥාන. අර ගාථාවේ මුල් අවස්ථාවේදී වදාළ විඥානං කියන අර්ථය නෙමෙයි. එතන විඥානං කියන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු නිසා විඥාන නිර්වාණය. මෙතන විඥානං කියන්නේ අරමුණු දැනගන්නා යමක් ඇද්දන්න එකයි විඥාන. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥානයාගේ නිරෝධයෙන් මෙන්න මෙතන සේරම Nirodheට මේක ඊටාම වටින අදහසක් ධර්ම කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ විඥානයාගේ Nirodhen සේරම නාම රූප ධර්මයන් Nirodha වෙලා යනවා මේක චූල නිද්දේශය කියන එකේ විස්තර වෙනවා කර්ම විඥානයාගේ Nirodhen. එහෙම නැත්නම් කර්ම Nirodhen කියලා අපිට ගන්නවා. කර්ම විඥාණය තමයි Nirodha වෙන්නේ කර්ම Nirodha. දැන් රහත් මාර්ග ඥාණයට කියනවා කර්මක්ෂය කර ඥාණය. සියලු කර්මයන් ක්ෂය කරන්නේ යමකින්ද අනේක තමයි රහත් මාර්ග ඥාන. නමුත් මේක සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මාර්ග ඥාන වලින් ප්‍රහාණය වෙන කෙලෙස් ගැන නොසලකා තමයි එහෙම ගන්නවා. අය මේක ඉස්සෙල්ලා තුන් වාරයක් කෙලෙස් මේ ආශ්‍රව ප්‍රහාණය වෙනවා, කර්ම ප්‍රහාණය වෙනවා. සෝවාන් මගෙන් සකරදාගාමි මගෙන් අනාගාමි මගෙන් එහෙම ප්‍රහාණය වුණාට ඒව ගණන් නොගෙන රහත් මාර්ග ඥානයට කියනවා කර්මක්ෂය කර ඥානය කියලා. සියලුම කර්මයන් ක්ෂය කරන අවස්ථාව. නමුත් ඊට ඉස්සෙල්ලා සෝවාන් මගිනුත් කර්මයන් ක්ෂය කරනවා. දැන් විඥානස්ත නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා වදාළා. විඥානය කියන්නේ කර්මය කියන කර්ම විඥානය. අපි තා විදිහකින් සරල වශයෙන් ගත්තාම කර්මයන් නිරෝධ කිරීම නාම රූප ධර්මයන් නිරෝධයට යනවා බලමු අපි කොහොමද ඒක වෙන්නේ කියලා දැන් සෝවාන් මගින් සත්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් ප්‍රහාණය. මේවා තමයි කර්ම. ඊළඟට දිඨානුසය අවිද්‍යානුසය කියන මේ දෙකත් ප්‍රහාණය වෙනවා. අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙනවා. ඊර්ෂ්‍යාව මසුරුකම ප්‍රහාණය වෙනවා. අභිධර්ම ක්‍රමේ හැටියට ditthිගත සම්ප්‍රයුක්ත සිත හතරකෝයි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි කියන සිත පහක් ප්‍රහාණය කරනවා. මේ ටික ඔක්කොම කර්ම තමයි. එතකොට මෙන්න මේ ටික ප්‍රහාණය කිරීමෙන් නාම රූප ධර්මයන් ප්‍රහාණය කළා. කොහොමද ප්‍රහාණය වෙන්නේ? අපි බලමු පොඩ්ඩක් කල්පනා කළා. ගෙඩි හැදෙන්න ගෙට්ටු තරුණ අඹ ගහක් තියෙනවා. මේ අඹ ගහ මුලින් උදුරලා කෑලි කෑලි වලට කපලා වේලලා පුළුස්සලා දානවා. කොට මේ අඹ ගහ තිබුණා නම් අවුරුදු 50ක් තිබුණොත් වාර 50ක් අඹ හැදෙනවා. අවුරුදු 100ක් තිබුණොත් වාර 100ක් අඹ හැදෙනවා. කොච්චරනම් අඹ ප්‍රමාණයක් හැදේද? දැන් එක ගෙඩියක් අන්න. නමුත් අන ගහ මුලින් උදුරන කෑලි කපල හිටම් පුලුස්සල දැම්මහම අර ඉදිරි අනාගතයේදී හැදෙන සේරම අඹ ටික විනාශ කළා වෙනවා. අජහාතං ජායතේ කියන්නේ දැනට නැති එකක් අනාගත එකක් නිරෝධ කළා දානවා. මේ අනුව තේරුම් ගන්නට සෝවාන් මාර්ග ඥානයක් උපදවා ගත්තේ නැතිනම් අන්තිම කාම ලෝක ಜಾති හතයි නතේ භවං අට්ඨමං ආදියන්ත අටකට යන්නේ ಜಾති හතයි ඒ ಜಾති හතෙන් එහා කොයිතරම්නම් නාම රූප ධර්මයන් පහළ වේද මේ මේ සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය කරන කෙලෙස් නිසා ඒ කෙලෙස් ටික තිබුණා නම් මේ ಜಾති හතෙන් එහා අප්‍රමාණ නාම රූප ධර්මයන් පහළ වෙනවා ඒ නිසා ඒ අනාගතයේදී පහළ වීමට හේතු වන නාම රූප ධර්මයන්ගේ හේතුව නැතිකම අනාගතයට අඹ හැදෙන අඹ ගහ කපල උදුරලා හිටන් කපලා බුලුස්සලා දැම්මා වගේ අනාගතේ නාම රූප ධර්මයන් පහළ වෙන හේතුව විනාශ කරලා එතකොට ಜಾති හතකින් එහා අප්‍රමාණ නාම රූප ධර්ම පරම්පරාවක් නැති කළා විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒකයි මේ වදාන. විඥානයේ නිරෝධයෙන් කර්ම විඥානයේ නිරෝධයෙන් කර්මයන් ක්ෂය කිරීමෙන් මෙන්න මෙතන තමයි අර නාම රූප ධර්මයන් සේරම නිරෝධය කියන්නේ. දැන් එතකොට මේ සෝවාන් මාර්ග ඥාණය උපදවාගත්තේ නැතිනම් කොච්චර කල් මේ භවයේ යන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේගේ නියපිට තියෙන පස්වල්පේ වගේ තමයි සෝවාන් පුජ්‍යලයට ඉතිරි වෙලා තියෙන දුක් ටික. මේ මහා පොළොවේ තියෙන පස් වගේ තමයි ප්‍රහාණය කරපු දුෂ්ටි. ඒ අනුව සලකලා බැලුවාම සෝවාන් මාර්ග ඥානය පහළ කර ගැනීමෙන් ඒ අවස්ථාවේ හැටියට කර්මයන් ශ්‍රේ කිරීමෙන් කොයිතරම් නාම රූප ධර්ම પરම්පරාවක් ප්‍රහාණය වුණාද? අනාගතයට ඇතිද? අන්න ඒක තමයි වදාළ විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති මෙන්න මෙතන තමයි. දැන් සෝවාන් මාර්ග ඥානෙදිත් නිවන් දකිනවා. බොහෝ දෙනා බෞද්ධය නිවන් දකින්නවා කියලා මේක කොතන අර්ථයක්ද කියලා හිතන්නේ නැහැ. සෝවාන් මාර්ග ඥානයේදී නිවන් දකිනවා සතරදාගාමි මාර්ගයේදී නිවන දකින්නම දර්ශනය වෙනම අනාගාමි මාර්ගයේදී නිවන දර්ශනය වෙනම රහත් මාර්ග ඥානයේදී නිවන දර්ශනය වෙනම එතකොට මේ හතර බලකදී නිවන දර්ශනය නිවන් දකින්නම කියනකොට අපිට කොයිකෙන්ද කියලා හිතා ගන්න බෑ එහෙමනම් රහත් වෙනවා කිව්වොත් අපිට හිතා ගන්න පුළුවන් රහත් මාර්ග ඥානයෙන් නිවන් දකින්නවා ඒත් සෝවාන් සකෘදාගාමි අනාගාමි නැතුව රහත් වෙන්න බෑ. මුලින්ද යන්නට. ඒකට විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. මේ කර්ම විඥානයාගේ නිරෝධයෙන් එමනන්නම් කර්ම ඒ අවස්ථාවේ හැටියට කර්මයන් ඡය කර දැමීමෙන් අන්න එතන නාම රූප ධර්මයන් නිරෝධයටපත් වෙනවා. මනසෝවාන් පුජ්‍යලයාගේ ಜಾති හතකින් එහා තියෙන තේරම නාම රූප ධර්මයන් උපදින්නේ නැතු වාගේ මේ විදිහට නිරෝධයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට සකෘදාගාමි මාර්ග ඥාණයෙන් යම් කිසි කෙනෙක් ප්‍රමාණයක් අඩුකොනවා කාමරාග ව්‍යාපාද කියන මේ දෙක තුනීකණි. තුනී වෙනවා කියන්නේ ඇති වෙන්නේ ඉඳ හිතලයි ඇති වුණත් වැඩි බලයක්. ඒකයි තුනී වෙනවා කියන්නේ. සකෘදාගාමි මාර්ග ඥානයේදී සම්පූර්ණයෙන් කිසිවක් ප්‍රහාණය වෙන්නේ නැහැ. නමුත් ඒ කාමරාග ව්‍යාපාද දෙක තුනී වීම හේතු කොටගෙන සකදාගාමි කියන්නේ එක වරක් කාම ලෝකෙට එනවා. එක වාරයයි එන්නේ. එතකොට එක වාරයක් මනුෂ්‍ය ලෝකේ හරි දිව්‍ය ලෝක හරි උපදිනවා අනාගාමී රහත්ලා පිරිනිවන් පානවා. එතකොට එක වාරයකට ඉස්සෙල් පස්සේ බලන්න කොයි තරම් නාම රූප પરම්පරාවක් පහළ වෙයිද? අර අඹ ගහේ උපමාව ගැන හිතන්න කොච්චරනම් නාම රූප ධර්ම પરම්පරාවක් පහළ වෙයිද එක જાතියකට එහා පැත්තේ අනාගතේ කියන්න බෑනේ ගොබ්බා කෝටින පඤ්ඤායති කියලා වදාළ හැටියට කෙලවරක් දකින්න නැහැ එතකොට කොයිතරම් නාම රූප ධර්ම ප්‍රමාණයක් මේ සකෘදාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කරනවද විශාල ප්‍රමාණයක් මේ කාමරාග ව්‍යාපාද කියන දෙක මහ පුදුම බලයක් තියෙන දෙකක්. දැන් බලන්න අනික් කෙලෙස් එක මාර්ග ඥානයකින් ප්‍රහාණය කරයි. මේ කාමරාග ව්‍යාපාද දෙක මාර්ග ඥාන දෙකකින් ඕනේ නැති කරන්නේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් බලයක් මේ දෙකට තියෙනවද? ඇයි? අපි මේ භවයේ වාසය කරන කාලේ සාමාන්‍යයෙන් 99ක් විතර ඉඳලා තියෙන මේ කාම ලෝකේ. ඒවට ගැති වෙලා, පුරුදු වෙලා, අබ්බැහි වෙලා, පළපදියම් වෙලා හිතේ මේක කහටක් වාගේ හරි අමාරුයි අරින්න. කාමනාග ව්‍යාපාදයක බොහොම අමාරුයි අතහැර ගමන්. ඒ නිසා මාර්ග ඥාන දෙකකින් ඕන එක නැති කරා. ඉතින් සකලදාගාමි මාර්ග ඥානය පහල කර ගැනීමෙන් නැවත එක જાතියක උපදින නාම රූප විතරයි ඉතුරු වෙන්නේ. එතනින් එහාට කොච්චරනම් නාම රූප පහළ වෙයිද ඒවසේරම ප්‍රහාණය වුණා. දැන් නැහැ. හේතුව නැති කිරීමෙන් අනාගතේ උපදින්න තියෙන ඒවා නැති කළා. ඒකයි මේ විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති මේ කර්මයන් ඡය කිරීමෙන් කර්ම විඥානයේ නිරෝධයෙන් මෙන්න මෙතන තමයි නාම රූප ධර්මයන් සේරම නිරෝධයටපත් ඊළඟට අනාගාමි මාර්ග ඥාණයෙන් කාමරාග ව්‍යාපාද කියන දෙකම ප්‍රහාණය මේ දෙක ප්‍රහාණය කළහම කාම ලෝකේ නවතින්නේ. ඉතින් අපට තේරුම් ගන්න පුළුවන් මේ කාම ලෝකයට අදින දෙක තමයි මේ දෙක. කාම ලෝකේ නවතින්නේ. කාමරාග ව්‍යාපාද දෙක නැති කළා නම් කාම ලෝකෙන් සමුගන්න නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී කියන්නේ ආයෙත් එන්නේ නැහැ කාම ලෝක. හැබැයි බ්‍රහ්ම ලෝකවල තව උපදින්න පුළුවන්. කාම ලෝකෙට එහෙම එන්නේ. ආවිහේ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ කියන. මේ පංචවිද සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. කාම ලෝකෙට පමණයි එන්නේ නැත්නම් සමහර භව ආශාව වැඩි තියන අය අවිහ බ්‍රහ්ම ලෝකේ සම්පූර්ණ ආයසේ ඉඳලා අතප්ප බ්‍රහ්ම ලෝකේ සම්පූර්ණ ආයසේ ඉඳලා සුදස්සයේගේ සම්පූර්ණ සුදස්සීයේගේ සම්පූර්ණ අකනිත්‍යයේ සම්පූර්ණ ආයසේ ඉඳලා පිරිනිවන් පාන භව ආසාව වැඩි අය ඒවැ ගියාට ඒක ගණන් ගන්න මේ කාම ලෝකේ ගැනයි කතාව. නැවත කාම ලෝකෙට ආයෙ එන්නේ නැහැ අනාගාමී වුණා. ඒ කාලොම් කාම ලෝකයට ආදීන කාම රාග ව්‍යාපාද දෙක ප්‍රහාණය. අන්න එතන විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුච්ච. කර්ම විඥානයේ නිරෝධයෙන් කර්ම නිරෝධ කිරීමෙන් මෙතන නාම රූප ධර්මයන් එතකොට එක මෙහෙන් අපවත් වෙලා ස්වාමීන් වහන්සේ නමක් නම් කෙලින්ම ගිහිල්ලා බඹලෝ උපන්. ආයි උපදින්නේ නැහැ එතන. ඔක්කොම ඉවරයි. ආයි නැවත නාම රූප ධර්මයන් කොහෙත්ම නැහැ. එකවරක් ඉපදුනාට පස්සේ. ඊළඟට රහත් මාර්ග ඥානෙ පහල කරගෙනින් ඕක තමයි සම්පූර්ණ කර්මක්ෂය කර ඥාන. ඉතිරි සේරම කර්මයන්ක්ෂය කරන්නේ රහත් මාර්ග ඥාන. රහත් මාර්ග ඥානයෙන් සියලු කර්මයන් ක්ෂය කළාම අනෙත්තේ තං පුරුද්දති විඥානස්ස නිරෝධේන එත්තේ තං පුරුද්දති කර්මයේ නිරෝධ වීමෙන් කර්ම විඥානයාගේ නිරෝධයෙන් මෙන්න මෙතන නාම රූප ධර්මයන් තේරම නිරෝධයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් මේකම තමයි රතන දෝත්‍රයේ වදාළේ කීනම් පුරාණ. අන්න පුරාණ කර්ම සේරම ඉවර කළා. නවං නත්ති සම්භව. දැන් අලුත් කර්ම උපදින්නේ නැහැ මේ මේ කියන්නේ රාතුන් වහන්සේ පිළිබඳව සියලු කර්මයන් ශේ කළාම හේනං පුරාණං පරණේව සේරම ඉවර කළා. නං නත්ති සම්භවං අලුත් කර්ම පහළ වෙන්නේ නැහැ. එතකොට රාතන් වහන්සේට කර්ම පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ක්‍රියාසිත කියලා කොටසක් පහළ වෙනවා. අර ගස්වැල් වල බොරුමල් කියලා හැදෙන්නේ. ඒවා gedhi නෑනේ අන්න ඒ වගේ. ක්‍රියාසෙත් කොටසක් තමයි පාඩම. විරත්ත චිත්ත ආයතිකේ බවක් නේ මතු භවය පිළිබඳවත් ඇලීමක් නේ. මේ ගාථාවෙන් වදාරන්නේ ඕක තමයි. මතු භවය පිළිබඳව ඇලීමකුත් නැහැ. තේ තීන බීජා අවිරියුල්හි ඡන්ද. තීන බීජාන්න කර්ම බීජයන් සේරම ඡය කළා. මේ විඥානස්ස නිරෝධේන කියලා වදාළෙත් ඕක තමයි කර්ම බීජයන් නැති කිරීම. තේ කීන බීජා අවරියුල්ලොත් ඡන්ද. තේරම කර්ම බීජයන් නැති කලා ඡන්දය තණ්හාව ආයතසේවත් වැඩින්නේ. නිබ්බන්ති දීරා යථායන් පදීපෝ මේ පහන නිවී ගියා වගේ නිවීමටපත් වෙනවා. පාන හුලඟට නිවෙන්න පුළුවන්. තෙල් ඉවරලා අනිවෙන්න පුළුවන්. තිරේ ඉවරලා අනිවෙන්න පුළුවන්. මේක එහෙම නෙමෙයි. පහනට තෙල් දමන්න දමන්න ඇවිදිනවා කොච්චර කාලයක්. ඉතින් තෙල් දමනෙක් වෙනා කල කෙරෙනවා මේක ඉවරයක් නෑ දාන්න. තෙල් දැමීම නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? හුලඟට නෙමෙයි තෙලුත් ඉවරේලා, තිරෙත් ඉවරේලා පාන නෙමෙයි. අන්න ඒකයි මෙතන කියන්නේ. හිබ්බන්ති දේහරා යතහයන් පදීපෝ කියලා තෙලොත් ඉවර වෙලා, චිරෙත් ඉවර වෙලා පහනුනි වෙන්න වගේ මේ දේහරා කියන්නේ රහතන් වහන්සේලා නිවීමටපත්. අන්න එතකොට විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. විඥානයාගේ නිරෝධයෙන් කර්ම බීජයාගේ නිරෝධයෙන් මෙන්න මෙතන තමයි මේ සේරම නාම රූප ධර්මයන් Nirodheට යන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. පින්වත්නි දැන් අපේ කාල සීමාව අවසానයි හැමදෙනාම එක හොඳින් ධර්ම ශ්‍රෝණේ කළා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා මේ සියලු කුසල බලයෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් ධර්මාබෝධය ලබන්නට හේතු වාසනාව වේවා කියන ප්‍රතිම සමාදන්.